මේ අපිට තව ඉදිරිපත් කරන ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ නේද? එහෙමයි. ඔව්. අ ඔසෝමකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ උපේක්ෂාවේ පරිමස්ථානය කුමක්ද? උපේක්ෂාව දියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති මොනවාද යන්න පැහැදිලි කරලා දෙන්න. උපේක්ෂාවේ උපරිම අවස්ථාව කියලා කියන්නේ ඉතින් ප්‍රඥාවේ පරිපූර්ණත්වයෙන් ඇති කරගන්න උපේක්ෂාව තමයි උපේක්ෂාවේ උසස් අවස්ථාව ඊළඟට මේ තත්ත්‍රමජ්ජත්තතා කියන ගුණය අපි උපේක්ෂාව හැටියට ගත්තහම එහි උපරිම අවස්ථාව තමයි අරහත් මාර්ගඥානය සඳහා අවශ්‍ය මට්ටමට ඉන්ද්‍රිය සමතාවය ධර්ම සමතාවයේ ගොඩනගන උපේක්ෂාව. දැන් සෝවාන් මාර්ගඥානයේදී තත්ත්වමජ්‍යතතාවය ඇතිවිය යුතුයි. එහෙම එහෙම නැත්නම් ඒ සෝවාන් මාර්ගඥානය සඳහා අවශ්‍ය ඉන්ද්‍රිය සමතාවය ගොඩනැගෙන්නේ ඊළඟට සකෘදාගාමි මාර්ගඥානය, අනාගාමි මාර්ගඥානය සහ අරහත් මාර්ගඥානය ගොඩනැගෙන ඒ ඉන්ද්‍රිය සමතාවය සඳහා අවශ්‍ය වෙන උපේක්ඛා සම්බොජ්ජංගය තමයි එහි උපරිම අවස්ථාව. ඒතර පාරමිතාවක් හැටියට ගත්තහම බ්‍රහ්ම විහාරයක් හැටියට ගත්තහම තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාවත් එක්කලා මොසු වෙච්ච ඒ උපේක්ඛා පාරමිතාව ඒ උපේක්ඛා බ්‍රහ්ම විහාරය තමයි උපරිම අවස්ථාව හැටියට අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒවා අපි අර නම් වශයෙන් උපරිම අවස්ථාවයි කියලා කිව්වට ඒවා ප්‍රමාණය මේකයි මේ තරාතිරමයි කියලා එහෙම අපට අනුමාන කරන්නවත් පුළුවන් කමක් නැහැ. එක් එක්කෙනාගේ ප්‍රඥාවේ ප්‍රමාණයට උපේක්ෂාව තීරණය වෙනවා. ඊළඟට සමාධි උපේක්ෂාව තීරණය වෙන්නේ සමාධියේ ප්‍රමාණයට. එතකොට චතුර්ථ ධාන සමාධිය දක්වා වැඩි කෙනාට ඇතම් කෙනෙකුගේ චතුර්ථ ධානය දුර්වල වෙන්නට පුළුවන්. ඇතම් කෙනෙකුගේ චතුර්ථ ධානය වඩාම ස්ථාවරව තහවුරු වෙලා තියෙන්න පුළුවන්. ඒවත් උත්කෘෂ්ඨ මධ්‍ය ඕමක ඕමක වශයෙන් අවස්ථා තියෙන්නට පුළුවන්. එතකොට එහි උත්කෘෂ්ඨ මට්ටමට ඒක පුහුණු කරපු තැනැත්තාට සමාධි උපේක්ෂාවේ උපරිම තැනකට ගිහින් කියලා හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අර බොජ්ජංග ධර්ම ගැන කතා කරනකොට తත්‍ර මජ්ජතතා ගුණය කියන්නේ චිත්තචෛතසික ධර්මයන්ගේ වේග සමතාවය කියන එක අරහත් මාර්ග ඥානයත් එක්කලා ඇති වෙන අවස්ථාව තමයි උපරිම අවස්ථාව හැටියට අපිට හඳුනා ගන්න වෙන්නේ. එතකොට මේ උපේක්ෂාව දියුණු කරන්න කල යුතු ප්‍රතිපatti මොනවද කියලා අහලා තියෙනවා. ඇත්තටම අද සාකච්ඡාවේදී අපි ඒ ටිකත් කතා කරන්න අදහස් කළාට අපිට කාල වේලාව ප්‍රමාණවත් උනේ නැහැ මේ දේශනාවේදී ටික කතා කරන්න. අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවන්ගේ පාරමිතා ප්‍රකරණය පොතේ අවසාන පාරමිතාව හැටියට උපේක්ෂා පාරමිතාව දක්වලා තියෙනවා. එතකොට උපේක්ෂා පාරමිතාව වැඩෙන්න අවශ්‍ය සාධක මොනවද පිරිහෙන්න අවශ්‍ය කාරණා මොනවද කියන ඒවා ඒකෙදි විශේෂයෙන් පැහැදිලි කරනවා. එතනදී නායක හඳුරු දක්වනවා උපේක්ෂා පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය. එතකොට මේ ප්‍රතිපත්ති ක්‍රමය පැහැදිලි කරන තැන මහසේ දක්වලා තියෙනවා කොහොමද මේ උපේක්ෂා පාරමිතාව දියුණු කරගත යුත්තේ කියලා. ඊළඟට පාරමිතා සංක්ලේශ කියලා නැවත දක්වනවා ඒ ඒ පාරමිතාවන්ට උපක්ලේශ හැටියට යෙදෙන කාරණා. ඊළඟට විශේෂයෙන් බෝධිපාක්ෂික ධර්ම විස්තරයේදී මහානායක හඳුරෝ දක්වනවා පෙක්ඛා සම්බෝධ්‍යන්තය මේ උපේක්ඛා සම්බොජ්ජංගය දක්වන තැන වහන්සේ දක්වන උපේක්ඛා සම්බොජ්ජංගයේ ඇතිවීමේ හේතු පැහැදිලිව වෙන් කරලා දක්වලා තියෙනවා අත්ති භික්කවේ උපේක්ඛා සම්බොජ්ජංග ඨානීය ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සව උපේක්ඛා සම්බොජ්ජංගස්ස උපාදාය උප්පන්නස්සව උපේක්ඛා සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණය මහණෙනි උපේක්ඛා සම්බොජ්ජංගයට හේතු ධර්ම ඇත්තේය ඒ ධර්මයන් කෙරෙහි යෝනිසෝ මනසිකාර බහුල කොට පැවැත්වීම නෝපන් උපේක්ඛා සම්බොජ්ජංගේ ඉපදීමටද උපන් උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩිවීමටද පූර්ණ වීමටද ආහාර වන්නේ එතකොට මෙහි උපේක්ඛා සම්බොජ්ජංගයට හේතු ධර්මයයි දැක්වෙන්නේ උපේක්ඛාවමය. ඒකට උපේක්ෂාවම තමයි උපේක්ඛා සම්බොජ්ජංගය වැඩිවීමට අපි යෝනිසෝ මනසිකාරයෙන් සිටිය යුත්තේ. අපි අර මුලින් පැහැදිලි කළේ දැන් සංස්කාර ධර්මයන්හි තියෙනවා කාමයට උපකාර වෙන එක්තරා සුභ නිමිති. ඒ සුභ නිමිති පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් හිතනකොට රාගය වැඩි වෙනවා. ඊළඟට සංස්කාර ධර්මයන්හි තියෙන පටිඝ නිමිති කියන්නේ අපේ සිත විසින් ප්‍රතික්ෂේප කරන යම් යම් ගති ලක්ෂණ. ඒවා පිළිබඳ සති සම්පජඤ්ඤයෙන් තොරව හිතනකොට ද්වේෂය වැඩෙනවා. අන්න ඒ වගේ තමයි උපේක්ෂාව ඇති වෙන කාරණා පිළිබඳව සිහිනුවණින් හිතනකොට. මොනවද උපේක්ෂාව ඇති වෙන කාරණා? පෙර දැන් බුදුරජාණන් වහන්සේගේ උපේක්ෂා ගුණය. ඊළඟට වෙනත් උතුමන් වහන්සේලා උපේක්ෂාවෙන් කටයුතු කරපු ආකාරය මේවා පිළිබඳව සහ ඊට පස්සේ උපේක්ෂා පාරමිතාව කොහොමද අවශේෂ පාරමිතා වඩන්න උදව් වෙන්නේ කියලා. දැන් පාරමිතා ප්‍රකරණය නායක හඳුරෝ ඒ ඒ උපේක්ෂා පාරමිතාව යටතේ ඒවා පැහැදිලි කරනවා. එක් එක් පාරමිතාවන් සම්පාදනය කරන්න උපේක්ෂාව කොච්චර වැදගත් වෙනවද කියලා. අන්නේ කාරණා පිළිබඳ නුවණින් කල්පනා කිරීම. ඊට පස්සේ තමන්ගේ මනසේ යම් යම් අවස්ථාවල උපේක්ෂා සහගත තත්ත්වයන් ඇති වුණා ඒ ඇති වෙච්ච උපේක්ෂා සහගත తত্ত্বය නැවත නැවත නුවණින් මෙනෙහි කිරීම කල්පනා කිරීම. ඒක තමයි අර මුලින් ඇති වෙච්ච උපේක්ෂාව නැවත උපේක්ෂාව ගොඩනගන්නට හේතු සාධක වෙන්නේ. එතකොට ඒ කාරණා තමයි ප්‍රධාන වශයෙන්ම උපේක්ෂාවට උපකාරක කරන්නේ වෙන්නේ ඊළඟට අට කතාවේ තවත් කාරණා පහක් දක්වලා තියෙනවා පංච ධම්මා උපේක්ඛා සම්බොජ්ජංගස්ස උප්පාදාය සංවත්තන්ති සත්ත මජ්ජත්තත සංඛාර මජ්ජත්තත සත්ත සංඛාර කේලායන පුද්ගල පරිවර්ජනතා සත්ත සංඛාර මජ්ජත්ත පුද්ගල සේවනතා තදදි මුත්තතා මේ කරුණු පහ අට කතාවේ දක්වන උපේක්ඛාව වැඩෙන්නට උපකාරක කරුණු හැටියට. ඒතකොට ධර්මයේ පස් දෙනෙක් උපේක්ඛා සම්බොජ්ජංගයාගේ උත්පාදයේ පිණිස පවතින. ඔව්හු නම් සත්‍යයන් කෙරෙහි මදහත් බවය, සංස්කාරයන් කෙරෙහි මදහත් බවය, සත්ව සංස්කාරයන් සුරතල් කරන අතිලෝභීන්ගෙන් වෙන්වීමය සත්ත්ව සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ත පුද්ගලයන් සේවනය කිරීමය උපේක්ඛා සම්බොජ්ජංගේ ඉපදවීමෙහි නැමුණු සිත් ඇති භවය යන මෝහය දැන් එතකොට මෙතන කරුණු පහක් කියනවා සත්වයෝ නම් දැන් සත්වයන් කෙරෙහි මධ්‍යස්තතාවය එතන සත්වයෝ නම් මනුෂ්‍යාදීහුය සංස්කාරයෝ නම් වස්ත්‍රාභරණාදී වස්තුහුය සත්ව සංස්කාරයන්ට ඇලුම් කිරීමය විරුද්ධ වීමය යන දෙක දුරු කිරීම වූ මධ්‍යස්ත භාවයේ උපේක්ඛා සම්බොජ්ජංගයට හේතු වේ. එබැවින් සත්වයන් කෙරෙහි මදහත් බව හා සංස්කාරයන් කෙරෙහි මදහත් බව උපේක්ඛා සම්බොජ්ජංගය හේතු වශයෙන් දක්වන ලබේ. එතකොට දැන් සමහර අයට ද්‍රව්‍ය වලට මොනවා වුණත් ගැටලුවක් නැහැ. හැබැයි පුද්ගලයෙකුට යම් හානියක් වුණොත් ඒකෙදි හරියට හිත කලබල වෙනවා, වික්ෂිප්ත වෙනවා. සමහරුන්ට මිනිස්සුන්ට මොනවා වුණත් ගැටලුවක් නැහැ. ද්‍රව්‍ය වලට මොනවා හරි වුණොත් තමයි කලබල වෙන්නේ. ඒ කියන්නේ දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා දැන් අපි හිතමු දරුවෙක් තමන්ගේ වාහනේ මොකක් හරි කුරුටු ගා. ඒතර කුරුටු ගෑවෙන් පස්සේ අර වාහනේ රැකගන්න දරුවට ගහනවා තලනවා. එතකොට දරුවට රිදෙන එක, දරුවගේ හිත තැලෙන එක, හිත බිඳෙන එක, දරුවගේ කායික වශයෙන් හානි වෙන එක, මානසික වශයෙන් ඒ දරුවා පීඩණයටපත් වෙලා දරුවගේ මානසික සංවර්ධනය නැහැනේ. ඒ මොකක්වත් ගැන සංඥාවක් නැහැ. වාහනේ බේරගන්න එක විතරයි. එතකොට ඒ පුද්ගලයාට අර සංස්කාරයන් පිළිබඳ ඇල්මයි වැඩි. ඒවා පිළිබඳ මධ්‍යස්ථ භාවයක් නැහැ. සමහරුන්ට සංස්කාර කියන්නේ මේ ද්‍රව්‍ය ප්‍රශ්නයක් නෑ. පුද්ගලය රැක ගන්නට ඕන. ඒ ඒ ඒ අය පිළිබඳව ඇලීම බැඳීම. එතකොට මේ උපේක්ඛා සම්පෝඥංගේ දියුණු කරගන්නට අර සත්වයින් පිළිබඳවත් මධ්‍යස්ත වෙන්නට ඕන. ඒ කියන්නේ ඒ අයට ලාභාලාභ, යසායස, නිന്ദා ප්‍රශංසා, සැප දුක ආදී මතුවෙනකොට මට අදාළ නැහැනේ කියලා බැහැර කරන එක නෙමෙයි ප්‍රඥාවෙන් යුක්තව ඒවා හේතුඵල වශයෙන් කර්මානුරූපව සිදුවෙන ලෝක ධර්මතාවයන් කියන බව තේරුම් අරගෙන සත්වයින් කෙරෙහි මධ්‍යස්ත වෙන්නට පුහුණු වෙනවා. අනිත් පැත්තේ ඒක Tamanටත් අදාළයි. ඊට පස්සේ අනිත් පැත්තෙන් සංස්කාරයන් පිළිබඳව ගොඩනගපු දේවල් විනාශ වෙනකොට ගොඩනැගිලි කඩා වැටෙනකොට තමන් හරි හම්බ කරපු ධනය විනාශ වෙනකොට ඊළඟට තමන්ගේ අවශේෂ භෞතික සම්පත් විනාශ වෙනකොට රැකියා නැති වෙනකොට ඊළඟට මේ කීර්ති ප්‍රශංසා වගේම ඒවා නැති වෙලා යනකොට එතකොට මේවා අහිමි වීම ඒවා වෙනස් වීම ඒවා පිළිබඳව හේතුඵල වශයෙන් ඒ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණයයි කියන බව තේරුම් අරගෙන ඒවා පිළිබඳ මධ්‍යස්ත වෙන්නට සිත පුහුණු කරනවා. එතකොට අන්නේ කියන විදිහට සත්‍යයන් පිළිබඳ මධ්‍යස්ත භාවය සහ සංස්කාර ධර්මයන් පිළිබඳ මධ්‍යස්තව හිතන ගතිය උපේක්ඛා සම්බොජ්ජංගය වැඩි දියුණු කරන්නට හේතු ඊළඟට තුන්වැනි කාරණේ හැටියට දක්වන්නේ සත්ත සංඛාර කේලායන පුද්ගල පරිවර්ජනතා ඒ කියන්නේ සත්වයන් සහ සංස්කාරයන් සුලතල් කරන අයගෙන් ඉවත් වීම. ඒක ඒක නායකහතු දක්වනවා ඇතැමෙන් සත්ව සංස්කාරයන් කෙරෙහි අධික ඇලුම් ඇත්තෝය. ඇතැම් පැවිද්දෝ Tamanගේ ගෝල බාලයන් නිතරම ළඟ සිටුවාගෙන ඔවුන් හා කතා කරමින්ද ඔවුන්ගේ වැඩ බල බලා සතුටු වෙමින්ද කල්යවති. ගෝලයන් Tamanට පෙනෙන හරියේ නොසිටියහොත් අසවලා කොහි ගියේදයි සොයන්නට පටන් ගනී. අනිකකු ඒ ගෝල බාලයන්ගෙන් වැඩක් ගන්නවාට තබා ඔවුන් හා කතා කරනවාටද කැමති නැත. සත්ත කේලායන යනුවෙන් දැක්වෙන්නේ ඔවුන්ගේ සත්‍යයන් සුරතල් කරන බවය. දැන් මේකෙන් කියන්නේ ශිෂ්‍යෝ හදන ගුරුවරයෙක් වුණාම ඒ ශිෂ්‍යයන් ගේ සැප දුක සොයා බලන්නට ඕන අවශ්‍යතා සොයා බලන්නට ඕන වරදින් මුදවන්නට ඕන යහපතේ යොදවන්න ඕන ඒ නිසා ශිෂ්‍යයා පිළිබඳව නිතර අවධානයෙන් ඉන්නට ඕන දරුවෝ හදන මව්පියෝ දරුවා පිළිබඳව දැඩි අවධානයෙන් ඉන්නට ඕන ඒක අවශ්‍යයි නමුත් සමහර අය ඉන්නවා තමන්ගේ ගෝලයෝ තමන්ගේ දරුවෝ අර නිතරම හුරතල් කර කර හුරතල් බල බල දැන් උදාහරණයක් හැටියට ගත්තාම අපි නිතර අත්දකින දෙයක් තමයි ධර්ම දේශනාවට ගියාම ඔන්න පොඩි දරුවෝ අරගෙන එනවා. ඉතින් පොඩි දරුවා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න gedara තියලා එන්න කෙනෙකුත් නැත්නම් අරගෙන එන එක වරදක් නෙමෙයි. හැබැයි දැන් බෆල් එකක් හරි ලවුඩ් ස්පීකරයක් හරි දාලා තියෙනවා. ඒ ධර්ම දේශනාව ගොඩාක් ඈතට ඇහෙනවා. එළියෙන් ඉඳගෙන අර ඇහෙන මානෙන් ඉඳගෙන ඕනතරම් බණ අහන්නත් පුළුවන්. හැබැයි අර දරුවත් අරගෙන ඉස්සරහටම එනවා. ඇවිල්ලා වරලා වාඩි වෙලා ඒ දරුවා නලවගෙන තමනොත් බණ ටික අහගෙන අන් අයත් බණ අහනවා නම් කොතන වාඩි වුණත් ගැටලුවක් නැහැ. හැබැයි සමහර අම්මලා අපි දකිනවා එහෙම දරුවා නලවන්නෙත් නැහැ. අර දරුවා කෑ ගහනවා, උඩ පනිනවා, සෙල්ලම් කරනවා, අනිත් අයගෙන් ගේනවා. අර ඔක්කොම උසුළු විසුළු බල බලා ඉතින් ඒක හොරතල් කර කර ඉන්නවා. තමන් බන ටික අහන්නෙත් නැහැ. අනිත් අයට බන අහන්න ඒක බාධාවක් වෙනවා කියලා දකින්නෙත් නැහැ. ඒ මොකද අර ඒ සත්‍යයන් හොරතල් කරන ගතිය. ඒක තන නොතනක් නැහැ. ඊට පස්සේ සුනකයා එනවා ධර්මශාලාවට ඊට පස්සේ ඉතින් ඌ එළියට දාලා දොර වහන්න ඕන මේ අනිත් අයට බණ අහන්න කරදරයක් නෑ එහෙම සංඥාවක් නෑ සමහර භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා ඇවිල්ලා වඳින්න ලෑස්ති වෙනකොට බල්ලට තමයි වඳින්නේ ඌ තමයි ඇවිල්ලා ඉස්සරහින් දිගාවේ එතකොට ඒ සතා අයින් කරලා ඌට සුදුසු තැන තියලා අර භික්ෂුවක් හැටියට කරන්න ඕන කට එහෙම සංඥාවක් නෑ හැමතිස්සෙම අර පොඩි දරුවද හිතවත් කෙනාද සුරතල් සතාද ඉතින් නලව නලව හුරතල් කර කර ඒගොල්ලන්ගේ දේවල් බල බලා ආස්වාදයක් ලබනවා විනා වෙන මොකකටවත් ඒ අවස්ථාවේදී අවධානය යොමු නැති අන්න ඒවා තමයි මේ සත්වයන් හුරතල් කරන ගතිය කියන්නේ ඊළඟට සංස්කාරයන් හොරතල් කරන ගතිය කියලා කියන්නේ ඇතැම් හොඳ භාණ්ඩයක් ලත් කල්හි ඒන් තමන්ද ප්‍රයෝජනයක් නොගෙන අනුන්ට ප්‍රයෝජනයක් ගන්නටද නොදෙමින් නිකම්ම භාණ්ඩේ අතපත ගාමින් බලමින් තබාගෙන සිටිති සංස්කාර කියලා එනේ දෙන්නේ අය. ඒතර සමහර ඉන්නවා ඒ භාණ්ඩ මිලදී ගන්න පාවිච්චි කරන්නේ නිකන් ඔය බල බල අතගගා දූවිලි පිහදදා සුද්ධ කර කර ඒවා තියාගෙන ඉන්නවා. කාටවත් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ වෙන කෙනෙකුට දෙන්නේ නැහැ අනිත් අයට පරිහරණය කරන්න දෙන්නේ නැහැ තමන් පාවිච්චි කරන්නේත් නැහැ. ඒව නිකන් ඔහේ තියාගෙන ඉන්නවා. ඒ අයිතිව තියනවා මට මෙහෙම එකක් තියනවා කියලා ඒවෙන් ආස්වාදයක්. ඒක තමයි සංස්කාර කියලා එක. ඉතින් ඔය වගේ චරිත තියෙන අයට හෝ ඒ වගේ පුද්ගලව ඇසුරු කරන අයට උපේක්ෂාව දියුණු කරන්න බෑ. ඒ නිසා සත්ත්ව සංඛාර කේලායන පුද්ගල පරිවර්ජනතා මේ වගේ ගති ලක්ෂණ තියෙන ලාමක ඒ කියන්නේ අවශ්‍යතාවය සඳහා භාණ්ඩය ආරක්ෂා කරන්නත් ඕන අවශ්‍යතාවය සඳහා පුද්ගලයා ආරක්ෂා කරන්නත් ඕන ඒක අවශ්‍යයි නමුත් ඒ අවශ්‍යතාවයෙන් ඔබට ගිහිල්ලා නිකන් හැංගීම් වලට වහල් වෙලා මිනිස්සු සත්තු හුරතල් කරන අර ද්‍රව්‍ය හුරතල් කරන ද්‍රව්‍ය අතපතංග ගා ආස්වාදනය කරන ඒ වගේ චරිත ඇසුරු කරන්න ගියොත් උපේක්ෂාව දියුණු කරන්න බෑ නිසා උපේක්ෂා පාරමිතා උපේක්ෂාව දියුණු කරන උපේක්ෂා බ්‍රහ්ම විහාරය එහෙම නැත්නම් මේ තත්ත්මජ්ජත්තාවය මේවා දියුණු කරන පුද්ගලයා මෙන්න මේ විදිහේ සත්ත්ව සංස්කාරයන් සුරතල් කරන පුද්ගලයන්ගෙන් බැහැරවීම උපේක්ඛා පාරමිතාව දියුණු කරන්න අවශ්‍ය ගුණයක් හැටියට දක්වනවා ඊළඟට සත්ත්ව සංකාර මජ්ජත්ත පුද්ගල සේවනතා සත්ත්වයන් සහ සංස්කාරයන් පිළිබඳ මධ්‍යස්තව කටයුතු කරන අය අර සතුන් සහ සංස්කාරයන් සුරතල් කරන தත්තට යන්නේ නැතුව ඒවා පිළිබඳ අවශ්‍යතා හඳුනාගෙන සංරක්ෂණය කරන හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව අන්න ඒ වගේ පුද්ගලව ආශ්‍රය කිරීම අපට උපේක්ෂාව දියුණු කරගන්නට උපකාරක ධර්මයක් වෙනවා ඊළඟට තදදිමුත්තතා තදදිමුත්තතා කියලා කියන්නේ ඒ උපේක්ෂාව කෙරෙහිම නැමුණු ඒ ගැන යොමු වුණු ගතිය ඒතර අපිට අපි මුල් අවස්ථාවල ප්‍රඥාව ගැන කතා කරනකොට ගාක් මේ ගැන සාකච්ඡා කළා. යම් ධර්මතාවයක් අපිට දියුණු කරගන්න ඕන යම් ගුණයක් දියුණු කරගන්නට ඕන ඡන්ද චිත්ත විරිය විමර්ශා වශයෙන් ඒ කෙරෙහි යොමු වෙන්නට. ඒතර ඒ ගැන කැමැත්තක් ඇති වෙන්න ඕන. නිතර නිතර ඒ ගැන හිතන්න ඕන. නිතර මේ ගැන උනන්දු වෙන්න ඕන. ඒ ගැනම විමසන්නට ඕන. එතකොට අන්නේ විදිහට මම උපේක්ෂාව දියුණු කරගන්න ඕන. ඒ ගුණය මොකක්ද? ඒක කොහොමද මතු කරගන්නේ? ඒක කොහොමද කරන්නේ? ඒක කොහොමද පවත්වගන්නේ කියලා නිතරම ඒ ගැන කැමති වෙන, සිතන, වීර්ය කරන, විමසන ගතිය තමයි තදදි මුත්තතා කියලා හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ කාරණා තමයි අපිට උපේක්ෂා සම්බුද්ධංගය ගොඩනගන්නට උපකාරක ධර්ම හැටියට දක්වලා තියෙන්නේ.